ගරු ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ බුරුම සංචාරයේ විස්තර මහසිසාරෝ භාවනන්හි ආචාර්යමත් යම් කරුණු කාරණා කරුණාවෙන් අපේකත් බෙදාහරව ගන්නවාද ඒ විස්තර අපේ භාවනා ජීවිතේ ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා බුරුමේට යන්න බැරි නිසා ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ඉතින් මට ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා අපි ගිය පස් දිනම නැවත යන්න ඇප්ලිකේෂන් අරගෙන ආවේ එමොද ඒකේ තියෙන ඒ අපි මෙතන 40යි භාවනා කරවන්නේ. ඒ 40වත් නිස්සද්ද කරන්න මම පුදුම මහන්සියක් ගන්නවා. කොච්චරවත් කතා. අතන 176 දෙනෙක් ඉන්නවා. එක කචනක් කතා කරන්න තියන්නේ. ඔක්කොම හරීම පිළිවෙලයි. ඉතින් ගියාට පස්සේ අර මේ ඉන්නකොට මම මහයිකෙක් වගේනේ වැඩ කරන ඔක්කොම දන්න ලොක්ක විදිහේ මම එතන ගියාට පස්සේ මාත් යෝගාවචරයක් විදිහට වැඩ කරනකොට තේරෙනවා ඒ 176ක් මං ගිය දවසේ හිටියා දවස් 7ක කිසිම සද්දයක් කන දෙන්නේ එක දවසක් සයඩෝ ඇවිල්ලා වාඩි වෙන්න ඉස්සෙල්ලම අනවුන්ස් කරන එක කිව්වා කිසි කෙනෙක් සයඩෝගේ මූණ දිහා බලන්න එපා එක්ක බුදු පිළිම දිහා බලාගන්න නැත්නම් භාවනා කරන්න කියලා. එක යෝගාවචරයක් සයඩෝ වෙනකම් බලන් හිටියට පස්සේ ඉඳගත්ත ගමන් කිව්වා අර යෝගාවචරයට වටපිට බලන් ඉන්නයි කියන්නේ කියලා. කියලා තමයි බණ පටන් ගත්තේ. ඒ තරමටම පුදුම කියන මේ විනයක් තියෙනවා ඉතින් ඇත්තටම මට හරි සන්තෝෂයක් ඇති වුණා එක පැත්තකින් අපි තමයි මේ භාවනා මධ්‍යස්ථානේ පටන් ගන්නකොට ස්ටියරින් කමිටු එකේ හිටියේ. ප්ලෑනින් කමිටු එකේ හිටියේ. ගියාට පස්සේ සායත මට කතා කරලා කිව්වා බුරුම් භාෂාවෙන් උඹලා කියලා ගියාරන්නේ නෙවෙයි නේද දැන් තියෙන්නේ කියලා. මට දෙසරයක් කිව්වා දෙසරෙම තේරුනේ නෑ. තුන්වෙනි සැරේ කිව්වා උඹත් මේකේ අවුරුදු දෙක තුනක් හිටියන්නේ උඹත් ප්ලෑනින් කමිටු එකේ හිටියා නේද කියනකොට මට මතක් වුණා ඊට පස්සේ මම කිව්වා ඇත්තටම අපි අනුර 4ට විතර ඇති මට හම්බුනේ කුටි නම්බර 28 මට හොයාගන්න බැරි වුණා මැප් එක. කියන්නේ මගේ අතේ රේඛා වගේ මට මතකයි ඕකේ මැප් එක. අපිට හම්බුනේ අක්කර 13යි ඊට පස්සේ අක්කර 30 ගණක් අපි එකතු කරා 60ක් තියෙන කාලේ මං ගියා දැන් අක්කර 100ක් තියෙනවා ඔක්කොම පාරවල් කොන්ක්‍රීට් කරලා හැම කුටියකම පුද්ගලිකව ගත කරන්න පුළුවන් ඊට පස්සේ යතුරුයි කුඩේකුයි දෙනවා කුටිය ලස්සනට හරි ගසලා තියෙනවා ගියාට පස්සේ තමන්ගේ කටයුතු කරන භාවනා කරන්න පුළුවන් අඩු ගානේ හත් අට දෙනෙක් ඉන්නවා මෙහෙවන අය දෙවෙනි මට්ටමේ ඉන්න මෙහෙවන කට්ටිය ඒගොල්ලෝ කියනවා දෙන්නෙක් එකවර එක එක මඟ යන්න එපා කතා කර කර යන්න එපා මෙන්න මෙහෙමයි සයිඩෝට වයස 92යි කල්පනා කරා වයස 92යි ඒ වුණත් ස්ටාර්ට් කරපු බුල්ඩෝසරයක් වගේ කිසිම තැනක කල්පනාවක අඩුපාඩුවක් පේන්නේ නැහැ. ඇඟතරබාරකම තියෙනවා. ඒත් කතා කරලා කියන්නේ මේ භාවනාව දවස් 3යි කරන්න ඕනේ උඹලා ඇයි මෙච්චර තටමන්නේ කියලා. මම මේ උගන්වන ක්‍රමයේ හැටියට දවස් 3යි යන්නේ. තව මොකද කරන්නේ? ඒක අහුනේ නැත්තම් උඹත් පාඩුව පරාදයි මමත් පරාදයි. කියලා හැමදාම දුම විස්තරයක් පෙන්ලා දීලා කියනවා මේ භාවනාවට ඕගොල්ලෝ සලකන්නේ ඕගොල්ලෝ කතා කර කර ඉන්නේ. ඕගොල්ලෝ අරවිට බල බල ඉන්නවා ඒ නිසා හරියන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ අපේ ගිය කණ්ඩායම මට යෝජනාවක් කරා ස්වාමීන් වහන්සේත් මහා අයියා වෙනවට වැඩිය අතන ගිහිල්ලා මල්ලි කෙනෙක් වෙන්න අවුරුද්දකට සැරයක්වත් කියලා. මහාචාර්ය පිටර ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ යටත ඉන්නේ කියලා. කියපු ඔක්කොම කිව්වේ අපේ ආධ්‍යාත්මික සුරලෝකට ගිය ස්වාමීන් වහන්සේ මේ වගේ තැන්වල ලෝකේ තියෙනවා කියලා දැනගන්න හම්බෙච්ච එක ලොකු දෙයක්. හැබැයි හැම කෙනාටම බැන්නා. හැම කෙනාගේම අඩුපාඩු පෙන්නවා මේ මේ දේවල් තියෙනවා කියලා හැබැයි එකක්වත් පුදුලික ප්‍රශ්නයක් නෙවෙයි හරි ගැසලා දුන්නාට පස්සේ හැම කෙනෙක්ම මේ අද ඉපදිච්ච දරුවෙක් වගේ ඇත්තට මේ ශාරීරික ප්‍රතිබිම්බ ඉස්සරහට ගියාම ඕනම කෙනෙකුට ඒ ගෞරව සම්ප්‍රයුක්ත බයක් ඇති වෙනවා බයක් ඇති කරනවා ඒකල තමයි කියලා දෙන්නේ ඒ කියලා දෙන හැම දේ වෙලාවකම ඒකේ වටිනාකම මේ වටනාගම කියන්නේ ඔබ කොච්චරක් නිස්සද්දව මේ වැඩේ කරනවද? ඔබ ගොඩක් පිළිහිදුව මේ වැඩේ කරනවද? ඔබ කොච්චර නැවතිලි මේ වැඩේ කරනවද කියන එක කියලා දෙන කියලා දෙන බණපදයක් පාසා කියලා දෙනවා. ඒ නිසා මම බොහෝ විට මීට පස්සේ අවුරුද්දකට සැරයක් ඉඳන් අනිතික ඒ පුදුම විදියට ඒ මන්දියස්ථානේ හෝ හැමතැනම කට්ටිය සැලකුවා අපිට ලංකාවට වශයෙන් කරන සැලකීමක් වශයෙන්. ඒ කියගොල්ලෝ කිව්වා ස්වාමීන් වහන්සේලා වරින් වර මෙහෙ එන්න. ඇවිල්ලා මේ අපේ ජීවුන ජාත්‍යන්තර සම්බන්ධතාවය බුරුම සංඝයා ගිහියෝ භාවනා ක්‍රම වශයෙන් තිබුණු සම්බන්ධතාවය නැවත අලුත් කරගන්නයි කියලා. ඉතින් ඒක නිසා මේ බුරුමිට යන්න බෑ කියලා මේක ලියලා තියෙන බැරි නෑ. වඩුවෙක් ගාවට ගියත් හම්බ වෙනවා. ඉලෙක්ට්‍රික් බුරුමක් තියෙනවා. අතින් කාබන් එකක් තියෙනවා. ඒ බුරුමේ දාන ගන්න බෑ කිව්වොත් නම් බෑ.